අපේ දහම් සෙවණේ ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ බොහොම වටිනා කොටසක් අපේ ස්වාමීන් වහන්සේ විවරණය කළා. ඉතින් ඒ ගැනත් කරන ගමන් මටත් චූටි පැහැදිලි කිරීම් කීපයක් කරගන්න හේතුව මෙතනදී ඒ තමයි දැන් අපේ ස්වාමීන් වහන්සේ මුලින්ම මේකේ පෙන්නවා මේ හරි වටින කාරණා මට දැනෙච්ච වැදගත්ම කාරණාව මම මූලික කරන්නම් ඒ තමයි මේකේ මේ දැන් අපි සාමාන්‍ය ස්වභාවය තමයි මේ එකක් ඉවර කරලා ඊට පස්සේ ඊළඟ ඉතින් ඊට පස්සේ ඉතින් ඊට පස්සේ කතන්දරයක් වගේ එකක් ඒක ගේන්න හරි කැමති අපි හේතුව ස්වාමීන් වහන්සේ මේ මේ අපි බෝසතාණන් වහන්සේ දිහා බලලා දැන් පිස්සන්තර ජාතකයේ දාන පාරමිතාව. ඒ වගේ අපිත් නිකන් අර මේ ඒකේ මේ මේ කාලේ මෙච්චරයි. ඒක ඉවර වෙලා තමයි ඊළඟ එක. අන්න එහෙම මේ ටයිටල් හදන්න යන්න හොඳ නෑ මං හිතන්නේ මේකෙදි. මොකද මේක ස්වයංංශ දැන් ශ්‍රාවකෙක් වුණාම බුදු කෙනෙක්ගේ මුහුණ දෙන ධර්මතා සියල්ලටම මුහුණ දීමේ අවශ්‍යතාවයක් නෑ. අලුතෙන්ම හොයනව නෙවෙයිනේ. මේ සියල්ල ධර්ම මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ අපිට මතු කරලා මේ මතු කරලා පෙන්නලා ඔක්කොම කරලා දීලා අවසන්. අපිට තියෙන්නේ ඒ දේ තුලින් ප්‍රතිඵලය ලබා ගන්න අපි කැපකිරීම කරලා අපේ අවංක පිරිසිදුභාවය ගොඩනගා ගන්නවා. ඉතින් ඒකෙදී ඔබ වහන්සේ අද හොඳ පැහැදිලි කිරීමක් කළා මේ හැම කරුණක්ම දැන් දාන පාරමිතාව පෙරලා ඉවර වෙලා නෙමෙයි අනිත් පාරමිතා කොටසට යන්නේ. දැන් අද අද කරපු පාරමිතා කොටස නෙක්ඛම්මය කියන කොටස දාන එක්කත් මේක බැඳෙන හැටියක් තියෙනවා. ඊට පස්සේ සීලය එක්ක සීලේ බොහෝ අර්ථවත් තැනකට යනකොට නෙක්ඛම්මය නොපිරී තියෙන්නේ නැහැ. ඒ වගේම මේක ප්‍රඥාව එක්ක එකතු වෙන්න ඕන. ඊතුරු පාරමිතා අංගත් ඒ ASCII ඒ විදිහට ඒ කියන්නේ ඒකට දැන් මේක හැබැයි පැහැදිලි අපැහැදිලි කරගන්න හොඳ නෑ මේක මේ එහෙනම් අනිත් ඒවා කතා කරන්න ඕන නෑ ඒක පාරමිතාවක් ඇතිදි කියලා. එහෙම මේකට නිකම් පටු කරගන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදීව මේක බෙදලා පෙන්නන එක අංග කොටස් ටික මේකේ තිබුණට එකක් ඉවර කරලා එකක් කරන කාරණාව කියන කාරණාව අපි ශ්‍රාවකයන් හැටියට කරන්න ඕන යුගයක නෙමෙයි නේද? බුදුරජාණන් වහන්සේගේ පාරමී පිරීමේ මම දකින මට තේරෙන විදිහ අපේ සවනන්සේක හරිද කියලා දැනගන්න ඕනේ මට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට උපත ලබන තෙක් කරන්නේ මිනිසුත් එක්ක එකතු වෙලා එක එක පාරමිතා කොටසට ගිහිල්ලා ඒ ඒ කොටස විධිමත්ව ඒක රැස් කර මේ පාරමිතා කොටස පූර්ණේ කරලා ඉස්සරහට ඉස්සරහට එනවා. හැබැයි ඊට පස්සේ මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට උපත ලැබීමෙන් පස්සේ දැන් අර පුද්ගල කතන්දර පුද්ගලයින්ට සේවය කිරීම වගේ ඒ දාන පරිත්‍යාග කරනවා කියලාවත් සිල් රකින්නවා කියලාවත් ඒ පුද්ගල කතන්දරත් එක්ක යන කතන්දරයට වඩා ගැඹුරු පාරමී කොටසකට ප්‍රවේශ වෙනවා. ඒ තමයි කොයිනන්ස් මේ. ඒකෙ වෙන්නේ ධර්ම එතනත් දැන් අපි ධර්මතාවයකින් අර කරන්න ඕන දේවල් මුණ දෙන එකක් තියෙනවා. දැන් යසෝදරා එතනින් බැහැර කරලා එයාගෙන් නිදිලා යනවා කියන කාරණාව උන්වහන්සේගේ කෙලෙස් වල අඩුපාඩුවන් නිසා කරන වැඩක් නෙමෙයි එතන. ඒක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ විශ්වයට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සමස්ත ධර්මය දේශනා කරන්න යනකොට එතන අපේ ස්වාමීන් මේ මේ දැන් ඒ මොකුත් කාරණා නොදන්න කෙනෙකුටත් පස්සේ මේ බණ ටික අහද්දී ඒ අතහැරීමේ ගුණය පෙන්වෙන මහා විනික්කමනයක් එතන සිද්ධ වෙන්න ඕනේ ධර්මතාවය ඒක හැම සැලසෙන්නම ඕනේ. ඔව් ඒ වගේම තමයි අපහරු දැන් අපි මේක කලින් පැහැදිලි කළා පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම දැන් අවසන් භවයේදී ඇත්තටම කරන්නේ අදාළ බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කිරීමයි. එතනින් එහාට පාරමිතා පිරීමක් නැහැ. පාරමිතා කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම ටික මේ මහා වීරය, මහා අදිෂ්ඨාන මේවා අවදි කරගන්නට අවශ්‍ය මට්ටමට මනස පුහුණු කිරීමයි. එතකොට ශ්‍රාවකෙක් වුණත් එහෙමයි. ශ්‍රාවකෙක් වුණත් ඒ භවෙන් භවය එතනට පුහුණු වෙනවා. අවසාන භවයේ කරන්නේ අර ධර්ම ටික අවදි කරගන්නට ක්‍රියාත්මක වීමයි. දැන් මහදන සිටු පුත්‍රයා භවෙන් භවයක කරගෙන ආව අවසාන භවයේ ටික අවදි කරගත්තේ නැහැ. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා අවසාන භවය අවදි කරගන්න උත්සාහ කළා. හැබැයි සාංශාරික පුහුණුව මදි. ඉතින් මේ දෙකම අවශ්‍ය වෙනවා. අනිත් කාරණේ තමයි අපහන සිහිපත් කළා වගේ දැන් බුදු කෙනෙකුට තමන්ගේ කෙලස් ප්‍රහාණය කිරීම පමණක් නෙවෙයි අන් සියලු දෙනාටම වැටහෙන හැටියට මේ ධහම කියා සඳහා උන්වහන්සේ සියල්ල අවබෝධ කරගන්නට ඕන. ශ්‍රාවකෙක් හැටියට තමන්ට ප්‍රධාන කාර්යය තමයි තමන්ගේ කෙලස් ප්‍රහාණය කිරීම. හැබැයි ඒ ශ්‍රාවකයා වුණත් තව බොහෝ දෙනෙකුට උදව් කරන්න යන විදිහේ ප්‍රාර්ථනාවක් ඇතුව යනවා නම් අනිකුත් අනිකුත් දේවල් අධ්‍යයනය කරන්න අනිවාර්යයෙන්ම ස්වාමීනන්ස ඒක පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ අද අද දැන් සමහර ස්වාමින් වහන්සේලා දිහා බලලා එකපාර මේ ගැටෙන්න යන එකත් බොහොම වැරදි. ඒ කියන්නේ මේ මොනවද පැවිදිලා ඕකද කරන්න තියෙන්නේ කියලා හිතනවා කියන්නේම ලොකු අවුලක් තියෙනවා එතන. ඒ කියන්නේ දැන් මේ පැවිදි ස්වාමීන් වහන්සේලා තමයි ශාසනයේ විනයධාරී විනය දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි ශාසනයේ ආයුෂය කියලා කියන්නේ. විනයෝ නාම ශාසනස් ආයු. එතකොට මේ විනය කාගාවද වෙ තියෙන විනය? උපසම්පදා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කරන විනය ප්‍රඥප්ති ටික පැනවීම ටික ඒ ඒ ප්‍රාතිමෝක්ෂ උදෙසීම් මේවා කවුරු ගාවද වෙන තියෙන්නේ? බ්‍රහ්ම ලෝකයේ සාදුකාර දෙන කටයුතු මෙවුවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ දෙතුන් දෙනෙක් අපි මේකේ කෑ ගහනවා රක මේක කියලා මේවට කිසිම වෙලාවක අපි සැලෙන එකක් අවශ්‍ය නැහැ. මේකේ ස්වාමීන් වහන්සේ සාසනයේ පැවැත්ම කියන්නෙම මේ තාම වටිනා කොටස තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ සංඝ පිරිසක් ඉන්නවා ඒකට අදාළ. එතකොට එක්කෙනෙක් දෙන්නේ කොයි චුට්ටක් එහි මේ රොන් යනවා කියලා ඒක අල්ලගෙන සංහස්ත සංගරුවනට ගරහන එක රීම වැරදි සනස ඒක ඒක වෙන්නේ අපිට අපිට ප්‍රශ්නයක් නෑ ඉතින් ගරහගත්තා කියලා අපි ඔකට ගැටලු ඇති කරගන්න අවශ්‍ය නෑ අපි ඇත්තටම දැන් මේ ධර්ම සාකච්ඡාවේදී අපි නිතරම මතු කරන්නේ අපිට අනිත්‍යකරණය වෙතින් අදාළ නෑ ගැන කතා කරන්න ඒ අය බයින්ඩ බයින්ඩ එයාලයි ඒක රැස් කරගන්නේ. එයාලයි ඒක විඳවන්න වෙන්නේ. ඒක නිසා අපිට මෙතනදී වඩා වැදගත් වෙන්නේ අපේ මනස කොහොමද වැඩ කරන්නේ? වැඩ කරන්නේ. දුබලකම කියන එක ඔව් එහෙම කියන එක අවශ්‍යයි සවන්නන්ස. ඒක පැහැදිලිවම ඒක තමයි පාදමන පදනම වැටෙන්න ඕනේ. හැබැයි එහෙම දැන් මම මම මේ කරන විදිහට අනිත් අය කරන්නේ කියන එක හොයන්න යන්නවත් මේ මං කරගත්තාම ඇති කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඕන එකක් කරගත්තා. මම මම රහත් වෙනවා. කියලා එහෙම කරන එකවත් නෙමෙයි මෙතන වෙන්න ඕනේ. දැන් ඇත්තටම සයනස පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ භූමිකාව, උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ භූමිකාව ගිහියෙකුට අඳුරන්න බෑ පෙසනස. ගිහියෙකුට ඒ විනය කොටස් කියවන්න නෑ. අද වහන්සේ හරි ලස්සන මේ අර මේ කොටස් ටිකක් විවර කරා ඒ විනය පැත්තට බර වෙන විදිහට ඒ කියන්නේ අර මට මතක මේ නිස්සාය කරුණු කාරණා ටික මතු කරද්දි නිස්සාය පබ්බජ්ජා කියන ඒ නිස සමාදම් වෙලා ඒකේ රිම වටිනවා ඒ සවන්නංශ මොකද උතනින් තමයි මේ අර නෙක්ඛම්මය කියන කොටස ලස්සනට විවරණය කරගන්න පුළුවන් තැන තියෙන්නේ. ඒ කියන්නේ යා පන්සලේද ඉන්නේ ආරණ්‍යේද ඉන්නේ කියන එකට නිකන් ලෝක ප්‍රදර්ශන නෙවෙයි මේවයි. ඇත්තටම සවන්නංශ පන්සලේ හිටියත් ආරණ්‍ය වාසී වගේ අර භික්ෂුන් වහන්සේගේ කතාන්දරයෙන් විතරක් නෙමෙයි මම කියන්නේ. ඔය නිස්සාය කරුණු ටික හරියට දරාගත්තොත් එයාට දාන ගෙනාවත් එකයි නොගෙනාවත් එකයි. එයාගේ ධර්මතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම යාට සිවුරු පිරිකර පූජා වුණත් එකයි නොවුණත් එකයි. ඒ හේතුවෙන් ගිහිව ක්‍රමනාපයක්වත් වඩලා දියාවකටවත් එයා වෙන්නේ නැහැ. එතකොට එතන තමයි අර නික්මීමේ කාරණාව, නයිස් කර්මය කියන එක අර්ථ ගැන්වෙන්නේ. එතකොට පුද්ගලයා තෑරලා දාලා යන එක කියන එක දීපොල අතහැරලා දාලා යන එක වස්තු අතහැරලා දාලා යන එක වගේම එයාගේ මනසේ බැඳෙන කෙලෙස් ටික අතහැරීමත් ඔය හරහාම තමයි අපේ සවනංශ වෙන්නේ කියලා මට ඉතින් ඉතින් අපේ සවනංශ දැන් එකපාරම කිව්වට දැන් මේක බෝධිපාක්ෂික ධර්ම කොටසකට ඇවිල්ලා ඉතින් ඒ ටික කරනවා කියලා සවනංශ ඒක ඇතුලේ සියුම් විදිහට මේ පාරමී ගුණ ධර්ම දකින්න පුළුවන්කම තියෙනවා හැබැයි ඒ සියුම් ගුණ ධර්ම අර වස්තු අතාරින පුද්ගලයා අතාරින ඒ පාරමී පිරිල්ල ගැඹුරු වෙලා ඒකේ ධර්මතාවලට පමණක් හිත වැදෙන තැන. එතකොට සත්පුද්ගල දෘෂ්ටි කැඩුනට පස්සේ දැන් දන් දෙන්න ශ්‍රාවක මහා සංගරුවන හොයනවාම නෙවෙයි. ඊට වඩා ගැඹුරු මට්ටමක කෙලෙස් වලින් බැඳිච්ච දේවල්, මනසේ බැඳිලා හිටින දේවල් අත්හැරලා දාන මානසිකත්වයට දාණය යවෙනවා. නැගිටලා දුවගෙන ගිහිලා දානයක් පූජා කරලා එන්න ඕනේ කියන එක නෙවෙයි. භාවනාව තුළ දවසින් දවස මොහොතින් මොහොත සැනෙන්සනේ එයා ධර්මයේ දියුණු වෙන්න වෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ප්‍රඥා ගෝචර වූ දානයේ එතන පිරෙනවා. එතකොට අපිට දානයක් නැහැ කියනවට වඩා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ සීලය කියන එක එතකොට අර ශික්ෂා පදවලට සීමා වෙච්ච සීලයක් නෙවෙයි අධ්‍යාත්මේ දාහය නැති වෙනකොට සංසිඳෙනවා. එතකොට දැවෙන, තැවෙන මානසිකත්වයෙන් මිදෙන්න මිදෙන්න අධ්‍යාත්මීය සිසිලන ගුණයක් වැඩෙනවා. ඒක මේ කය ලය ඇසුරු කරගෙන දැනෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මික සිසිලන භාවය අපිට මේ ලයේ ඇති වෙන සිසිලනයක් වෙනවා. එතකොට මේ ලයේ ඇති වෙන මේ සිසිලන ගුණයක් ඇවිල්ලා ගත්තාම ඒක ගති ලක්ෂණයකට ගිහිල්ලා ඇතුලෙන් දැනෙන්න පටන් ගන්න අත්විඳින බෑ සත්‍යයක් බවට පත් වෙනකොට එතන අපේ ස්වානංශ දැනෙන දේ සිසිලු ලායක ස්වභාවය කියන එකත් ගැඹුරු මට්ටමට එනකොට සීලයක් කියලා. එතකොට අන්න එහෙම ඉතාලම සරලව මේවා තේරෙනවා අපේ ස්වානංශ මේවා හැබැයි හිත හිත පාඩම් කර කර මතකේ අපි ඔය කියන ධර්ම කොටස් වල බුදුරජාණන්සේ දේශනාවේ තියෙනවා මට දකින්න විදිහට ඔය හැම දෙයක්ම ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං කියලා වාක්‍යයක්. ඔය හැම දේශනාවකම ඒක අපේ පැහැදිලි කිරීමක් වටිනවා. අපි තවත් අයට ප්‍රශ්න අහන්න අවස්ථාවක් සලසලා දෙමු.